තෙරුවන් සරණයි. අපි සතිපට්ඨාන සූත්‍රයේ තියෙන පොඩි පොඩි කොටස් ගැන ටික තමයි කතා කරගෙන යන්නේ. අපේ මේ ප්‍රායෝගික පුහුණුවට කොහොමද ඒවා උදව් කරගන්න පුළුවන්? කොහොමද ඒවා ප්‍රායෝගිකව පුහුණු වෙන්න පුළුවන් කියලා කතා කරගෙන යන්නේ. ඉතින් මේ වෙනකොට අපි ටිකක් දුර ඇවිල්ලා තියෙනවා කායානුපස්සනා කොටසේ. ඉතින් මේ ධාතු මනසිකාරය කියන කොටසට අදාළ කොටස කතා කරන්න මට හිතුණා. හේතුව අපි මේ පටික්කුල මනසිකාර පබ්බය. ඒ කියන්නේ මේක කොටස් 32 වශයෙන් දකින්න එක හරහා තමයි ධාතු මනසිකාරයට එන්නේ. කියන්නේ මේ භාගතුන් වහන්සේ මම කලිනුත් සඳහන් කරා මේ කායානුපස්සනා කොටස ටිකෙන් ටික ටිකෙන් ටික මේ ධාතු මනසිකාර කොටස දක්වා එනකොට අපේ සත්පුද්ගල සංඥාව ටිකෙන් ටික ටිකෙන් ටික දිය වෙන තැනට තමයි මනස අරන් ඇවිල්ලා තියෙන්නේ. මුලින් ආනාපාන පබ්බෙන් ඊට පස්සේ සතර ඉරියව්වට ඊට පස්සේ සම්පජඤ්ඤ පබ්බේ වශයෙන් චූටි චූටි අණු කුඩා අණු අණු කුඩා පුංචි කොටස් වලට මේ ඉරියව් කඩලා ඒවට සිහිය තියනවා ඊට පස්සේ මේක ඇතුලේ පටික්කුල මනසිකාර පබ්බේදී කොටස් 32ක් තිබුණාට උතන තියෙන්නේ පටවි ධාතුන් වලට සහ ආපෝ ධාතුන් වලට අයිති කොටස් ටික විතරයි. ඕකේ තව තියෙනවා අමතරව වායෝ ධාතුවට සහ තේජෝ ධාතුවට අයිති කොටස් ටිකත්. ඉතින් ඔය කොටස් වශයෙන් දකින්න එක අන්තිමේදී එල්ල වෙන්නේ යොමු වෙන්නේ ධාතුන් වලට. ධාතු වල ධාතුන්ගේ එකතු වීමෙන් පැනවෙන එක්තරා ස්වභාවයක් විතරයි කොටස් කියලා කියන්නේ. මේ පිළිකුල් කොටස් වලට අපි ගන්නේ. ඉතින් ඒ නිසා මෙතනදී ධාතු මනසිකාරය තමයි ඉස්මතු වෙන්නේ. ඒ ඒ ධාතු මනසිකාර මට්ටම දක්වා එනකොට ගොඩාක් දුරට යෝගාවචරයාගේ සත්පුද්ගල සංඥා දුර්වල වෙලා තියෙන්නේ. ඉතින් මේ ධාතුගේ ස්වභාවය තමයි ඒකේ අර්ථය තමයි ඒ අදාළ ධාතුවේ ස්වභාවය විතරයි දරන්නේ. ඒක කොහේ තිබුණත් ඒ ස්වභාවය එහෙමමයි. ඒකේ මිශ්‍ර වීමක්, කලවම් වීමක්, විපරිණාමයක් වෙනස් වීමක් වෙන්නේ නැහැ. පටවි ධාතුවේ තද ස්වභාවයක් කියලා එකක් තියෙනවා නම් ඒක කොයි ලෝකෙ තිබ්බත් තද ස්වභාවයම තමයි. ඒ ස්වභාවය දරාගෙන ඉන්න නිසා තමයි මේවට ධාතු කියලා කියන්නේ. තද ස්වභාවය දරාගෙන ඉන්න නිසා ඒකට ධාතු කියලා කියනවා. ඉතින් ඒ විදිහේ ස්වરૂපයක් තමයි අපේ මේ සිත කය කියන දෙකෙන් හැදුණු මේ ශරි මේ ජීවයේ කාය කොටසටනේ අපි මේ කතා කරන්නේ. එහි තියෙන්නේ ඔය ස්වභාව තමයි. සතර මහා ධාතුන්ගේ ස්වභාව ටිකක් තමයි අහු වෙන්නේ විපස්සනා යෝගාවචරයට. එතෙන්දි තමයි එයාගේ මේ සත්පුද්ගල සංඥාව ටික ටික කැඩෙන්න පටන් ගන්නේ. ධාතු ස්වરૂප දැක්කහම සංඥාවල දුර්වල වීමක් වෙනවා මොන සංඥාවලද අපි නিত্য වශයෙන් ගත්තු සංඥා ටිකක් තියෙනවා සුඛ වශයෙන් ගත්තු සංඥා ටිකක් තියෙනවා සුභ වශයෙන් ගත්තු සංඥා ටිකක් තියෙනවා ආත්ම වශයෙන් ගත්තු සංඥා ටිකක් තියෙනවා එතකොට ඒ සංඥා ටික ටික ගෙවෙන්න පටන් ගන්නවා ඉතින් <clears throat> ඒකෙන් තමයි අර මමත්වය මමායනිය කියන එක ටික ටික අඩු වෙන්න පටන් ගන්නෙ. සක්කාය දිට්ඨිය කියන එක කැඩිලා යන්න පටන් ගන්නෙ ඔය හරහා තමයි. ඉතින් අපි මේ කියලා දෙන විපස්සනා ක්‍රමවේදයේදී සතිපට්ඨාන භාවනා ක්‍රමයේදී අපි ඔබට කියලා තියෙනවා සක්මන පරයන්ක වශයෙන් එදිනෙදා වශයෙන් සතිය තියනකොට සතිය හරියට තහවුරු වෙලා ආවුනොත් මේ ධාතු ස්වરૂපය තමයි මතුවෙන්නේ. ඉතින් ඔතෙන්ට එන්න කලින් අපි හුදු අවධානය තමයි පුරුදු කරන්නේ. වර්තමානයට හුදු අවධානය පුරුදු කරනවා. ඒක මේ විපස්සනාවට අදාළ සතිය නෙමෙයි. හැබැයි අපි ඕකට අපි ලොකු සාංශ කියන්නේ සති මාත්‍රය. මේක පොඩ්ඩක් යන්තම් අල්ලා ගන්නවා. ඒකට කියන්නේ අපි අවධානය හුදු අවධානයක් දෙනවා. මේ වර්තමානයේ හිත යාලු කරවලා තියන්න. ඒ ඒ හුදු අවධානය තමයි ටිකෙන් ටික ටිකෙන් ටික ගැඹුරකට ගිහින් මේ විපස්සනාවට අදාළ සති මට්ටමට එන්නේ. එතකොට ওই ධාතු ස්වરૂප ටිකක් තමයි අපිට අහුවෙන්නේ. පරයන්කයට ගියත් සක්මනට ගියත් එදිනෙදා වශයෙන් සිහිය තියුවත් ওই ධාතු ගුණ ටිකක් තමයි මතුවෙන්න පටන් ගන්නෙ. එතකොට මතක තියාගන්න මේ ධාතු ගුණ අපි මේ වර්තමාණයට ආවහම ධාතු ගුණ මතුවෙන්න මතුවෙන්න. ධාතු ගුණ මනසට පෙනෙන්න පෙනෙන්න අපේ හිත විසිරෙන එක අඩු වෙන්න පටන් ගන්නවා. දැන් අපේ ගොඩාක් යෝගාවචරය මේ භාවනා කරන්න ආපු ගමන් චරුචරු ගාන පැමිණිලි කරන ප්‍රධාන කාරණයක් තමයි සිතවිලි එනවා සිතවිලි එනවා විසිරෙනවා විසිරෙනවා විසිරෙනවා ඒගොල්ලෝ බලෙන් තමයි හිත විසිරෙන එක නවත්තන්න හදන්නේ. සිතවිලි නවත්තන්න හදන්නේ. බලෙන් ඒක කරන්න බෑ. සිතවිලි නතර වීම කියන්නේ ප්‍රතිඵලයක්. ප්‍රතිඵල බලෙන් ගන්න බෑ. ඒකට අදාළ හේතු සැකසෙන්න ඕන. ඉතින් ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ සක්මනේදී හරි පර්යංකේදී හරි <clears throat> අපි ඉස්සරහින් තියාගන්න මූලික අරමුණට මනසින් ලං වෙන්න ඕනේ. පුළුවන් තරම් මනසින් ලං වෙලා ඒ ඉස්සරහින් තියාගත්තු අරමුණේ තොරතුරු බලන්න ඕනේ, විස්තර බලන්න ඕනේ. විස්තර බලනාසුළු අදහසින් අරමුණට ලං වෙන්න ලං වෙන්න අපිට විස්තර පේනවා. විස්තර කියලා පේන්නේ 아무ත දෙයක් නෙමෙයි ධාතු ස්වභාව ටික පේන්නේ. ඒ ටික පෙනෙන්න පෙනෙන්න මේ මනසට අවශ්‍යතාවයක් එන්නේ නැහැ වෙන අරමුණකට යන්න. සිතිවිලි, ශබ්ද, වේදනා ඔස්සේ දුව පැන ඇවිදින්න මේ හිතට උමනාවක් එන්නේ එතකොට අපි අරමුණත් එක්ක යාළු වෙන තරමට, අරමුණට ලං වෙන තරමට තමයි විසිරෙන එක අඩු වෙන පටන් ගන්නෙ. ඉතින් මේකෙන් තමයි මේ ක්‍රමයට තමයි අර බාහිරට පැනගෙන යන බාහිරට දුවගෙන යන බාහිර ආවර්තී මනස අන්තරාවර්තී කරන්න ලේසි වෙන්නේ. මොකද සත්‍ය කියන එක ධර්මය කියන එක තියෙන්නේ වර්තමාන මොහොතේ Taman තුල. ඒ කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සත්‍ය නිවන හරි සසර හරි ලෝකේ හරි හැම දෙයක්ම තියෙන මේ Taman තුල බම්බයක් පමණ ශරීරය තුල. ඉතින් තියෙනවා නම් ඒක බලන්න එපා. Taman දිහාට හැරිලා බලන්න ඕනේ තියනවාද කියලා බලන්න. නමුත් අපි බලන්නේ පිටත. අපි ධර්මයේ හොයන්නේ, සත්‍ය හොයන්නේ, හැමදේම හොයන්නේ බාහිර ලෝකේ. ඒ නිසා තමයි හම්බෙන්නේ නැත්තේ. ඒ නිසා අපේ මනසට පුරුදු වෙලා තියෙන්නේ බාහිරාවර්තීව වැඩ කරන්න. නමුත් මෙන්න මේ ක්‍රමයට අපි මේ පරයන්කේදී ඉස්සරහින් තියාගන්න මූලික අරමුණු වුණු හුස්ම හරි පිම්බීම හැකිලිම හරි සක්මනේදී දකුණ වම වශයෙන් යටිපතුලට අවධානය තියෙන එක හරි මේ මූලික අරමුණ විදිහට ගත්තු අරමුණට මනස සමීපව ලං කරලා තොරතුරු බලන්න ඕනේ. ධාතු ස්වභාව තමයි පේන්නේ. එතකොට තමයි අර බාහිරට නැමිච්ච මනස ඇතුළතට ටික ටික නැමෙන්න පුරුදු වෙන්නේ. ඇතුළත රැඳෙන්න ටික ටික පුරුදු වෙන්නේ. ඇතුළතට යොමු වෙන්න ටික ටික පුරුදු වෙන ওই ක්‍රමයට. ඒ නිසා අපි කියන්නේ නිතිපතා නැවත නැවත මේක සක්මන පරයන්ක එදිනෙදා වශයෙන් පුරුදු කරන්න ඕනේ. සක්මන පරයන්ක වශයෙන් දවසට විනාඩි 5ක් 10ක් භාවනා කළාට එදිනෙදා ජීවිතේ සිහිය තියුවේ සිහිය තියන්නේ නැතිනම් මේක කරන්න බෑ. ඉතින් ඕනි නම් අපිට දවසකට පරයන්ක දෙක තුනක් සක්මන් දෙක තුනක් එක්ක <clears throat> එදිනෙදා ජීවිතයේ සිහිය තියන්න ඕනේ. එතකොට මේක මුල් අල්ලගෙන යනවා. අර බාහිරාවර්තී මනස අන්තරාවර්තී වෙනවා. එතකොට තමයි අපිට මේකේ ඇත්ත දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට අපි මේ ඉස්සරහින් තියාගත්තු මූලික අරමුණට අරමුණත් එක නැවත නැවත සතිය තියන්න තියන්න මනසේ යම්කිසි ඒකාග්‍රකමක් එනවා. ඉතින් අපි මේ ශුෂ්ක විදර්ශනාවේදී අපි ලොකු ලොකු සමාධි නෙමේ හොයන්නේ උපචාර සමාධිය වගේ සමාධි මට්ටමකින් තමයි අපි ඉස්සරහට යන්නේ. ඒකත් ඇති මේ වැඩේ කරන්න. ඒකත් ඇති. ඔකට අපි කියන්නේ කන මට්ටත් කන මත්ට්ටිතික සමාධිය ෂණ මාත්‍ර වශයෙන් අර එතන එතන එතන එතන පැනනගෙන අරමුණත් එක්ක යෑමෙන් මම කලිනුත් දේශනාවල කියලා තියෙනවා සමාධිය ගොඩනගෙන එතකොට තමයි අපිට ඇත දකින්න පුළුවන් වෙන්නේ. ඔකට තමයි අපි කායගත සති භාවනාව කියලා කියන්නේ. ඒ කියන්නේ මේ කයෙහි සිත පිහිටනවා. එතකොට තමයි අපි මේ කරගෙන යන ආර්ය පරේෂණයේ පරේෂණාගාරයේ කය බවට පත් වෙන්නේ. අපි මේ කරන්නේ ආර්ය පරිශ්‍රණයක් නම් ඒක බාහිරේ නෑ. බාහිරාවර්තී මනසෙන් ඒක හොයන්න බෑ. ඒක අන්තරාවර්තී කරන්න ඕනේ. ඇතුළතට යොමු කරන්න ඕනේ. එතකොට යෝගාචරයට අහු වෙනවා මේක පරිශ්‍රණාගාරයක්. කයට අවධානය ගියා නම්, කයට සිත යොමු වුණා නම්, කයේ හිත පිහිටියා නම්, කයට සිහිය පිහිටියා නම්, ඔන්න ඒකම පරිශ්‍රණාගාරයක් වෙනවා. එතකොට මේ මට්ටමේදී යෝගාචරය සක්මන පරයන්කේ මුළු හදින්ම කරන තැනට එනවා. සක්මන හදවතින්ම දෝතිම්ම කරනවා. පරයන්කයත් එහෙමයි. ඉදිනදා වැඩවලදී ඒ මොහොතේ කරන වැඩේ හදවතින්ම දෝතිම්ම කරන තැනට එනවා. ඒ නිසා තමයි අපි කලිනුත් කියලා තියනවා මේ සතිය කියන එක ලෝකෝත්තර පැත්තට විතරක් නෙමෙයි ආනිසංස ගැනක් දෙන්නේ. ඔබේ ලෞකික ජීවිතෙත් ඔබ යන්න බලාපොරොත්තු වෙන ඉහළම අරමුණ වලට අරගෙන යනවා. ඇයි? මේ දැන් කරන වැඩෙත් එක්ක අපි යාළු වෙලා ඉන්නේ. ඒ වැඩේ හදවතින්ම කරනවා, දෝතිම්ම කරනවා. ඒකට අවධානය දීගෙන. ඉතින් ඔය මට්ටමට මනස එනවා මේ සක්මන් කළත් පරයන්කයට ගියත් මුළු හදවතින්ම කරන්න පුළුවන් මට්ටමක් යනවා. එතනදී අර බාහිර ලෝකයේ තමන්ගේ මනසින් ගිලිහෙනවා. අතහැරෙනවා. සාමාන්‍යයෙන් ඔකට යෝගියා කියන්නේ ලෝකේ අමතක වුණා කියලා. කියන්නේ අරමුණු කරන්නේ නැහැ. බාහිර ලෝකේ අරමුණු කරන්නේ නැහැ. ගිලිහෙනවා මනසින්. එතකොට තමන් ඉන්න තැන දැනෙන්නේ තමන් හිටියේ කොහෙද කියලා මතක නැහැ. කාලය අමතක වෙන්න ගන්නවා. 100%ක්ම අර ඇතුළතට අවධානය තියෙනවා. ඇතුළත ගත්තු අරමුණත් එක තමයි පිහිටන්නේ. එතනදී නිකන් තමන් ගල් වෙලා වගේ ෆ්‍රීස් වෙලා වගේ සීතල වෙලා වගේ සිහිය පිහිටන්න ගන්නවා. කිසිම හැලහොල්මලක් නැතුව හරි ලස්සනට සති ධාරාව ගලාගෙන යන්න පටන් ගන්නවා. ඒකට බාහිර අරමුණු නැතුව නොවේ තියෙනවා. නමුත් ඒකෙන් තමන්ගේ මනසට දැන් බාධාවක් එන්නේ බලපෑමක් එන්නේ එතකොට දැනෙන්නේ අර තමන්ට කලින් බාධා වුණු සිතුවිලි, ශබ්ද, වේදනා නිකන් උඩින් ගහගෙන යනවා වගේ දැනෙන්නේ. අර ඕකට තමයි අපි කියන්නේ උපමාවක් නෙළුම් කොලේ වතුර රඳන්නේ වගේ. නෙළුම් කොලෙත් තියෙනවා වතුරක් තියෙනවා. ගෑවෙන්නේ වතුර නැතුව නෙමෙයිනේ රඳන්නේ කියන්නේ වතුර තියෙනවා රඳන්නේ. ඒ වගේ <clears throat> අපේ සතිමත් හිතක් තියෙනවා අරමුණුත් තියෙනවා බාහිර අරමුණු සිතවිලි ශබ්ද වේදනා හැබැයි ඒවා මනසට බලපාන්නේ නැහැ උඩින් අර නෙළුම් කොලේ උඩින් යනවා වගේ යනවා විතරයි. ඒවා වෙන් කරලා හඳුනගන්න යන්නෙත් නැහැ වෙන් කරලා හඳුනගන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒක ගොජ්ජයක් වගේ යනවා. Tamanට මේ ඇතුළත ඒකාග්‍ර මනස ඇතුළත දැක්ම ඊට වඩා යාට වැදගත්. ඒකට මනස ඊට වඩා තදින් අල්ලලා. ඒකින්ද ගල් වෙලා වගේ ඒකත් එක්ක සති ධාරාව ගමන් කරන්න පටන් ගන්නවා. ඉතින් අපේ ලොකු සාංශය කියන්නේ මැරෙන්න කලින් මේ අත්දැකීම විඳින්න කියලා. මැරෙන්න කලින් මේ අත්දැකීම විඳලා තියන්න විඳලා තියන්න. එතකොට මරණය කියන එකට අපිට ලේසියෙන් මුහුණ දෙන්න පුළුවන්. නිවන පැත්තකින් තියුවත් මරණය කියන එකට අපිට හරි පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන් වෙනවා. මරණය කියන්නේ එක්තරා සිද්ධියක් විතරයි කියන තැනට මනස එනවා. ඉතින් ওই විදිහට මේ පර්යංකේදී සක්මනේදී මේ විදිහට අපි තුම පර්යංකේදී නම් අපි ඉස්සරහින් තියාගත්තේ හුස්ම නම් හුස්ම ගෙවිලා මේ විදිහට ධාතු වශයෙන් මේ මානසිකාරය ඇවිල්ලා මේවා දැනිලා මේ ඉස්සරහට ඉස්සරහට යද්දී සක්මණේදී නම් ඒත් එහෙමයි. අර නিত্য සුඛ සුභ ආත්ම සංඥා දුර වෙන්න පටන් ගන්නවා. ගෙවෙන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ මේ නিত্য සංඥා, සුඛ සංඥා, සුභ සංඥා, ආත්ම සංඥා බහුලව තිබිච්ච කෙනෙක් නම් ඒවා දැඩිව තිබිච්ච කෙනෙකුට නම් ටක් ගාලා බය එනවා, සැක එනවා, ඇස් අරින්න හිතෙනවා, මොකක්ද මේ වෙන්නේ කියලා හිතෙනවා. නොයේක් සැක සංකා ඇවිල්ලා මේ කරගෙන යන වැඩේ අතාරිනවා. ඇයි එයාට නিত্য සංඥාව අධිකයි. සුඛ සංඥාව අධිකයි, සුභ සංඥාව අධිකයි. ආත්ම සංඥාව අධිකයි. එතකොට මේක විශ්වාසයෙන් ඉස්සරහට කරගෙන යන්න බෑ. ඒවා අධිකයි මෙතනදී සහලවනවා කුකුස් පහල කරනවා ප්‍රශ්න ඇති කරගන්නවා. ඒවා අඩු වෙන්න අඩු වෙන්න ඒවා අඩු අයට මේක ලේසියෙන්ම ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ <clears throat> ඒ විදිහට Taman මේ මානසිකත්වයට ආවට පස්සේ අපි කරන්න ඕනේ ඇස්සරලා බලන එකවත් සැක උපදවන එකවත් බය වෙන එකවත් නෙමෙයි. එහෙම දෙයක් වුණොත් සැක බය ආවොත් ඒක සිතුවිල්ලක් කියලා මෙනෙහි කරලා තිකටම මේ අරමුණේ අරමුණත් එක්ක දිගටම ඉන්න එක තමයි අපිට මේ වෙලාවේ කරන්න තියෙන්නේ. ඉතින් මේකට තමයි අපි කියන්නේ ආර්ය පරිශ්‍රණය කියලා. සක්මන පරියන්ක දිනදා වශයෙන් සතිය තියෙන එක. ඉතින් ඒ සතිය හරහා ඔහම ඉස්සරහට යද්දි මේ ධාතුන්ගේ ස්වභාව ටික තමයි එළියට එන්නේ. මම කලිනුත් ඒ ගැන වීඩියෝ එකක් කරලා ඇති. පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් ධාතු ගුණ ඉස්මතු වෙන්න පටන් ගන්නවා. අපි පරයන්කේදී හුස්මට අවධානය තියුවත් සක්මනේදී යටිපතුලට අවධානය තියුවත් එදිනෙදා වැඩ කරද්දී ඒවට අවධානය තියුවත් ඔන්න පටවි ධාතුවේ අදාළ ಗುಣ ටික ඉස්මතු වෙනවා. පටවි ධාතුවේ මම කලින් කියලා තියෙනවා පටවි ධාතුව අඳුන ගන්න පුළුවන් ಗುಣ හයක් තියෙනවා. තද ගතිය, සැහැල්ලු ගතිය, බර ගතිය, මෙලෙක් ගතිය, ගොරෝසු ගතිය, සිනිඳු ගතිය වශයෙන්. ඔය අපි වර්තමානයේට අවදි වෙලා ඒ අරමුණට අවධානය තියුවොත් ඔන්න ඔය ලක්ෂණ ටික තමයි අපිට දැනෙන්න ගන්න. පේනෙන්න ගන්න. අපි තොරතුරු බලන්න මොනවද දැනෙන්නේ කියලා බලන්න කියන්නේ ඔන්න ඔය ටික දැක ගන්න තමයි කියන්නේ. ඊට පස්සේ ආපෝ ධාතුවේ තියෙනවා ආබන්ධන ගතිය සහ වැగిරෙන ගතිය කියලා දෙයක්. තේජෝ ධාතුවේ තියෙන සීතල උණුසුම, වායෝ ධාතුවේ තියෙන කම්පන චංචල ගතිය සහ දරාගෙන ඉන්න ගතිය. ওই ටික අහුවෙනවා. හැබැයි මෙතනදී මතක් කර යුතු විශේෂිත කාරණයක් තියෙනවා. ඒ තමයි ආපෝ ධාතුව අපිට දැනෙන්නේ නැහැ. ආපෝ ධාතුවේ තියෙන ආබන්ධන ගතිය සහ වැగిරෙන ගතිය දැනෙන්නේ නැහැ. ඒවා දැනෙන්නේ එක්ක පටවි ධාතු වල ස්වරූපයෙන්, නැත්නම් තේජෝ ධාතුවේ ස්වරූපයෙන්, නැත්නම් වායෝ ධාතුවේ ස්වරූපයෙන්. උදාහරණයක් අපි බලමු. දහඩිය ගලන එක දැනෙනවා. එතකොට අපිට ඒක දැනෙන්නේ එක්ක සීතලක් උණුසුමක් විදියට එක්ක ස්පර්ශ වීගෙන යන තද ගතියක්, බර ගතියක්, සිනිඳු ගතියක්, මෙලෙක් ගතියක්, ඔය වගේ ගතියක් විදියට අපිට දැනෙන්නේ. ආපෝ ධාතුව අත්දකින්න බෑ. ඒක අපි ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට මේ පුහුණුව කරගෙන යද්දී ආබන්ධන ගතිය කියන එක නම් මනසට චින්තාමය ඥාන ණය විපස්සනාවත් එක්ක සම්බන්ධ කරගෙන මනසට ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා. මොකද සාමාන්‍යයෙන් මේ ලෝකේ තියෙන හැම අංශුවක්ම වෙන් වෙන්ව තනි තනිව තමයි ඉන්න කැමති. වෙන් වෙන්ව තනි තනිව තමයි ඉන්න කැමති. ඒගොල්ලෝ එකට එකතු කරලා කැටි කරලා මේ එක ඝන දෙයක් විදියට අපිට නිර්මාණය වෙලා පෙන්වන්නේ ආපෝ ධාතුවේ. ආපෝ ධාතුව නැති තැන මේ සියල්ල විසිරෙනවා. විශේෂයෙන් පටවි ධාතුනේ අපිට පේන්න තියෙන්නේ. කියන්නේ පේන නෙමේ ඝනට කියන්නේ මේ යමක් ඝන සංඥාව අපිට උපදවන්න ගොඩක් උදව් වෙලා තින්නේ. ඉතින් ඒ දේවල් විසිරීලා ඉන්න කැමති අංශු. එකට එකතු කරලා කැටි කරලා නිර්මාණය වෙලා තියෙන්නේ ආපෝ ධාතුවෙන්. ඒකට තමයි ආබන්ධන ගතිය කියලා කියන්නේ. ඒක ණය විපස්සනාවත් එක්ක ඉස්සරහට මේ මුල් අධීර වලදී අපිට එක්ස්පීරියන්ස් කරන්න ලැබෙන්නේ නැහැ. ඉස්සරහට තමයි ඒක දැනගන්න පුළුවන් වෙන්නේ. ඒක වෙනම කලාවක්. ඒක වෙනම කලාවක්. ඉතින් ආපෝ ධාතුව නැති වුණාට, නොදැනුණාට අපිට පඨවි තේජෝ වායෝ කියන ධාතු අත්දකිමින් ඒ ධාතු ගුණ වලින් අපිට මේක ඉස්සරහට යන්න පුළුවන්. මොකද පඨවි තේජෝ වායෝ ගුණ අත්දකින්නවා කියන්නේ එතන ආපෝ ධාතුව තියෙනවා කියන එක. ඒක ණය විපස්සනා වශයෙන් තමයි අල්ලන්න පුළුවන්. ඉතින් ලෝකයක් නිර්මාණය වෙන්න විශේෂයෙන්ම උදව් වෙලා තියෙන ආපෝ ධාතුව. එහි ආබන්ධන ගතිය නොතිබුණා නම් අපිට මෙහෙම මනුෂ්‍ය ශරීරයක්වත් මේක මේ අපේ ස්ට්‍රක්චර් එකක් තියෙනවනේ මනුෂ්‍ය ශරීරේ. ඒක පෙනෙන්නේ ආපෝ ධාතුවේ ආබන්ධන ගතිය නිසා. එහෙම නැති වුණා නම් එහෙම පේන්නේ මේ විසිරීලා පවතින්නේ. ඉතින් මේ විදිහට අපි මූලික අරමුණක් ඉස්සරහින් තියාගෙන සක්මන පරයන්ක වශයෙන් ඉස්සරහට යද්දි ධාතු ගුණ ටික ධාතු ධාරාව සති ධාරාවට අහු වෙන්න ගන්නවා. ඕන් එතකොට තමයි මේ ජීවිතේ මුලාව මොකද්ද කියලා පේන්න පටන් ගන්න. අපි මෙතන මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්න එක ඇත්ත මොකක්ද කියලා පේන්න ගන්නේ ඔන්නක දැක්කහම. නමුත් අපේ අය හිතන් ඉන්නේ මේක අනිත්‍යයි දුකයි අනාත්මයි මම නෙමේ මගේ නෙමේ කියලා හිත හිතා ඉන්නකොට හරි කියලා. එහෙම එකක් නෙමෙයි. මේක අනිත්‍ය බව දකින්න ඕනේ. දුක්ඛ බව, අසුභ බව, අනාත්ම බව දකින්න එකක් තියෙන්නේ. හිතන එකක් නෙමෙයි, කල්පනා කරන එකක් නෙමෙයි. ඒක දැක්ක ගමන් මෙතන තියෙන ධාතු දහරාවක් විතරයි. ධාතුන්ගේ ගලණයක් විතරයි කියලා තේරෙන්න තේරෙන තමයි සත්පුද්ගල සංඥා දිය වෙන්න ගන්න. අපි මේ මම කියලා අල්ලගෙන ඉන්න දෘෂ්ටිය අයින් වෙන්න ගන්නේ උතනදී දිට්ටි විසුද්ධියකට තමයි අපේ මනස යන්නේ. අපි බණ පොතේ අහලා තියෙනවා අපි නිවන් යන මේ මග සප්ත විසුද්ධි මාර්ගයක් තියෙන්නේ. ඒක මේකෙදි සම්පූර්ණ වෙනවා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය තමයි තුන්වෙනි එක. ඊළඟට තියෙන කාංකා විතරණ විසුද්ධිය. සීල විසුද්ධිය <clears throat> අපිට මේ ක්‍රමයක් එක්ක සතිය ඉස්සරහින් තියාගෙන යද්දී අපි ටික ටික සීලයට ගොනු වෙනවා. චිත්ත විසුද්ධිය නීවරණ ධර්මයන්ගෙන් මනස අයින් වෙනවා. දිට්ඨි විසුද්ධිය මෙතන තියෙනවා මම කියලා වැරදි දෘෂ්ටියක් අපි අල්ලගෙන සත්පුද්ගල සංඥා එක දිය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි කාංකා විතරණ විසුද්ධිය කියන්නේ සැකයක්. සැක සංකා ටික අයින් වෙන්න පටන් ගන්නවා. මම මේ බොහොම සරලව කියන්නේ. ඉතින් දිට්ටි විසුද්ධියට දොර ඇරෙන්නේ මෙතනදී. ධාතු මනසිකාරය ළඟදී තමයි ඒක ඇරෙන්නේ. අර වැරදි දෘෂ්ටිය මනසින් ගැලවෙලා යන්න පටන් ගන්නවා. සත්වයේ පුද්ගලෙක් නෑ කියලා. ඉතින් මේක තහවුරු වෙන්න නම් මේක 100 දහස්වර ලක්ෂ කෝටි වර පුහුණු වෙන්න ඕනේ. මේක එකපාරක් අද්දකට ඒක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි නැවත නැවත නැවත නැවත සතත අභ්‍යාසය දෙන්න කියන්නේ දිනපතා මේ අත්දැකීම ගන්න ඕනේ. ඉතින් ඔය ටික තමයි මට අද දේශනාවෙන් කියන්න ඕනි උනේ ධාතු මනසිකාරය කියන එකට කොහොමද අපේ මනස එන්නේ මේ ප්‍රායෝගික පුහුණුවේදී කියලා. එතකොට තේරුම් ගන්න ඔන්න ඔය ක්‍රමයට තමයි අපේ මනස වැඩ කරන්න පටන් ගන්න. ඉතින් ඔබ සමහර අයට මේක පරයන්ක සක්මන් ඉදිනදා වශයෙන් අත්දකින්න පුළුවන් වෙලා ඇති. මම හිතනවා ඔබ ඒ කරගෙන යන පුහුණුවට මේ මේ කරුණු ටිකත් උදව් වෙයි කියලා. ඉතින් අපි ඊළඟ කාරණා එක්ක ඊළඟ වීඩියෝ එකකදී මුණ ගැහෙමු. තෙරුවන් සරණයි.